මොකක් ගැනද ඔය කතා කරන්නේ? Taman කෙරෙහි මේ පොඩි තරහක් වගේ මේක හරියන්නේ එහෙම නැත්නම් මට මේ දැන් මොකක් හරි ඇඟේ රිදිල්ලක් ඒ වගේ වුණාම ටිකක් මට හරි විදිහට ඉන්න බෑ ඒ වගේ සුළුසුළු තරහවල් වගේ ව්‍යාපාද වගේ එනවනේ. ඒකෙන් Taman කෙරේ අව탁සේරුවක්. ඒ අව탁සේරුව නිසා මේ අපි මම ඉතින් දැන් කරන්නේ හරස් ප්‍රශ්න අහන එකයි. නැත්තම් මට සාකච්ඡාව ගෙනියන්න බෑ. මේ නිසා Tamanට මූල කර්මස්ථානයේ තබා ගැනීමේ දුර්ලභමක් මතුවෙනවද? නැත්තම් මේක එන්නේ දුර කර්මස්ථානයේ නැති වෙලාවේ පමණද? මූල කර්මස්ථානයේ වැටුණාට පස්සේ තමයි මේ හතුරු එන්නේ. එහෙම නැත්තම් මේව සාමාන්‍ය හැම වෙලාවෙම තියෙනවා සමහර වෙලාවක මට මේවා තියෙද්දිත් මූල කර්මස්ථානේ පවත්වන්න පුළුවන්. සමහර වෙලාවට මං එව්වට නතු වෙනවා මූල කර්මස්ථානෙන් පාවා දෙනවා. අන්න එකේ මට ඕනේ ඉඟියක් මේ විදිහට පශ්චාත්තාවපයක් ආත්ම නිෂේධනයක් Taman පිළිබඳව අව탁හිරුවක් එන්නේ ඉඳගත්ත ගමන වෙන්දලා දිගටම තියෙනවා. දැන් නැත්තම් සමහර වෙලාවල වල Tamanට තියෙනවාද මෙව්වත් පීඩිත චර්චයක් බව දන්න නමුත් සමහරලාට ඒ තියේදිත් මූල කර්මස්ථානයේ කෙලින්ම මොන දාලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. පටන් ගන්නකොට සතුටෙන් වගේ පටන් ගන්න පුළුවන් හැබැයි ඒක හරියන්නේ නැහැ කියන එක තමයි ටිකක් හරි මම එතකොට ගන්නවා මේ සතුටෙන් පටන් ගන්න පුළුවන් කියන හරියදී මූල කර්මත්තාන්න මූණ දාන්න පුළුවන්ද කියලා මං අහනවා මට කියන්නේ මූල කර්මත්තානේ මූණ වෙච්ච තාලා ඉන්න වෙලාවේදී මූල කර්මත්තානේ කොහොමද පේන්නේ කියලා දැන් හරි ගිය වෙලාවක මම මේ කතා කරන්නේ සතුටෙන් ඉන්න වෙලාව තමයි ප්‍රශ්නට ඇවිල්ලා නැහැ අපි ඒ වෙලාවේදී මූල කර්මත්තානේ කොහොමද පේන්නේ කියලා කියන්නේ කොහොමද අත්දකින්නේ කියන ආනාපාන සතියේට මම ඒ කියන්නේ උස්ම ගැන පොඩි සුළු වෙලාවක් හරි මේ පුළුවන් කියලා හිතෙනවා. හිතනේ බෑ මට හිතිලා බෑ මට කියන්න පුළුවන්ද කියලා මට ඕනේ පුළුවන්ද හිතන එක නෙමෙයි. සතුට එන්නේ මට අර වගේ නිතර මාව පාවා දෙන මාව නිෂේධනටපත් කරන ආත්ම නිෂේධනටපත් කරන ආත්මනුකම්පාව වෙන හිතිලි නැතුව කෙලින්ම මූල කර්මස්ථානේ සතුටින් ඉන්න වෙලාවක් තියනවාද? නෑ එහෙමම නැහැ. එහෙම ගොඩක් ඒ කියන්නේ පරියන්කේ හිටියොත් කොයි වෙලාවකවත් මූල කර්මස්ථානේ ඉදිරිපත් වෙන වෙලාවක් නැහැ. එහෙම සමාධිගත වෙලේ වගේ සතුටක් මොනවාවත් මං අහන්නේ සමාධිත් එපා සතුටත් එපා මං අහන්නේ තමන්ගේ මූල කර්මස්ථාන මූණට මූණ දාලා ඉන්න වෙලාවක් තියෙනවද කොයි වෙලාවෙ හරි බලපුරුද්දක් ආවේ නැහැ ඒ විදිහට බලපුරුද්දක් මට එපා මොනවාක්වත් එපා මං කියන්නේ ඉතින් පටන් ගත්ත වෙලාව ඉවරයි ඉවර වෙනකම් මේ පශ්චාත්තාපෙද තියෙන නැත්තම් වරින් වර තමන්ට මූල කර්මස්ථාන මූණ දීගෙන ඉන්න පුළුවන් තරක් හම්බ වෙනවා වරින් වර තමයි ඇති වෙන්නේ අන්නේ වෙලාවේදී මූල කර්මස්ථානේ කොහොමද දකින්නේ ඒ ඔය ඔක්කොම බාධා නැතුව අවුරුදු 10ක් භාවනා කරනවා. 10ක් භාවනා මට එක සැරයක් එක හුස්මකුයි පිට කිරීමකුයි කෙලින් දකින්න හම්බුනා කියලා හිතමු. මට ඒක කියන්නේ කොහොමද ඒක දකිනකොට මොකක්ද ඒකේ අත්දකින්නේ කියලා? මුළුම වෙලාවත් උස්ම ඉහළ පහළ ගැනීම ගැන සිත එකතෙන් කරගන්න පුළුවන් පොඩි සුළු වෙලාවක්. ඒ වෙලාවේදී කොහොමද හුස්ම පෙන්නේ නැත්තම් මම මේ මහන්නම් නන්නත්තර වෙලා සතියේ නැතුව අවුල් වෙලා ඉන්න වෙලාවේදී ආනාපානයයි ඒ බාධක නැතු කවදා හෝ ආවෝ හරි ගිය වෙලාවේ ආනාපානයයි දෙක අතර වෙනස මොකක්ද ඒ තරමටම දැනුමක් ආවේ නෑ මට කවදා ඒක නැතිකමද නැත්නම් ඒ පිළිබඳව මේ වගේ දෙක වෙන් කළ දන්නේ නැතිකමද සමහර විට එහෙම වෙන්න පුළුවන් දැනුමක් ඒක නිසා භාවනාදි කරන්න තියෙන්නේ අවුරුදු 10කට හරි ගමන එක සැරයක් මූල කර්මත්තාන આવොත් එතනදී පුළුවන් තරම් මතක තියාගන්න මේක කනකත් බාව වේසිදුරෙන් අහත බලනවා කියන එක හම්බ වෙනවා ඒ වෙලාවේදී ඒක නොසලක හැටි මේ සාපේට නිසා තමයි ඊට පස්සේ දෙන්නේ නැත්තේ දැන් හම්බ වෙච්ච වෙලාවේ අලගිය මුලගිය සේරම විස්තර බලාගන්න. එතකොට ඒ ආනිසංසය නිසා ඊගාව දවසේ තානාපනේ ලැබෙනකොටම අපිකට පුදුම සාදර බවක් වෙලා ආස්වාචිකවඳ ප්‍රසවාචිකවඳ ආස්වාසේ මුල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා අර අවුරුදු ගානකට පස්සේ හරි හම්බෙන ආනාපානට පුළුවන් තරම් සාදර වෙනකොට හැකි සංඥාව එහෙම නැත්නම් සතුටු වීම සඳහා හේතු හොයන ගතියට හිත හැදෙනවා. එහෙම නැත්නම් අර කුණු වෙච්ච හිත තමයි ඉතුරු වෙන්නේ. අපි කරන්නේම මාරපාක්ෂික වැඩක් නෙවෙයි. ඒ හොඳ දේ දකින්නට කියන්නෙත් නෑ නෑ කියනවා ඒ ආවත් ගණන් ගන්න. ඒකල නරක දේ ගැන කතා කරනකොට නරකම තමයි යන්නේ. ඒ නිසා මේක පෙරලන්න ඕනේ. පෙරලා හිතන්න ඕනේ එහෙමත් නොවි අවුරුදු 10කට සැරයක් එක ආස්වාස් ප්‍රසවාස ගන්න නැතුව ජීවත් වෙලා අවුරුදු 100 ඉඳලා මැරලා ගිය ආත්ම ගන්න වැඩි අපේ. කවදාකවත් ආනපන බලලත් නැහැ අවුරුදු 100 කරන් ජීවත් වෙලා තින මැරලා ගිය ආත්ම වැඩි. දැන් අවුරුදු 10කට සැරයක් එක ආස්වාද ප්‍රසවාසයක් පේනවා කියලා ඉතින් අන්න ඒ වෙලාවේදී ඒ ආස්වාද ප්‍රසවාසයෙන් තමයි මම නිවන් දකින්නේ ඒක ඉතාමත් වැදගත් දේ විදිහට සලකලා බැරි වුණා නම් ඉස්සරහට සලකලා ඒකේ විස්තර සේරම ව්‍යංගකත් ව්‍යංග අංග ප්‍රත්‍යංග ව්‍යංග අභ්‍යංජන අනුව්‍යංජන අලගිය මුලගිය සේරම බලන්නේ හිටියොත් එදාට සතුටු වෙන්න පුළුවන් අන්න බුදුහාමුදුරන්ගේ පණිවිඩය මට ඇවිල්ලා තියෙනවා මට ඒ ආනාපානත් එක්කම මට ඒ ධෛර්යය මම මේක බැලුවා කියනකොට අර පශ්චාත්තාප වෙන තියෙන හිතිවිලි දුර්වල වෙනවා. ඒ විතරක් නෙමෙයි ඊටකොට ඒ ආනාපාන දෙසිලේ තුන්සරේ පේන තියෙන ඉඩත් වැඩි. ඒකට ඒ විදිහට සාදර වෙලා ඒකට පිහිටිය යුතු ආකාරයට බෙහෙත්නකොට වැඩි. ඉතින් ඒක මේ ඒ බුදුම ස්වාමීන් වහන්සේ ඉන්නකොට නිදර්ශනයක් මාර්ගයෙන් පෙන්වන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ අපි උත්සව සභාවක් හැඳවනවා මම නම් ගෙදර ප්‍රධානියා මම එදාට මම සෑහෙන නෑදෑයින්ට කිට්ටු අන්දට ඔක්කොටම කියනවා අසවල් දවසේ අසවල් වෙලාවේ අපේ ගෙදර උත්සවයක් තියෙනවා ඒක කෙල්ලෙක් ලොකු වෙලා නැත්තම් මගුලක් කාලා නැත්තම් දෙවෙනි ගමන හරි මොකක් හරි කියමුකෝ එන්නේ කියලා. ඉතින් ඔක්කොම සංවිධානය කළා ඒකම විශේෂයෙන් ලියනවා අසවල් වෙලාවට ප්‍රධාන අමුත්තත් එනවා ප්‍රධාන අමුත්ත අසවලා ඒ ආර්දනා පත්‍රය අපි ලියලා හරනවා ඔබතුමාටත් අපි ඔබතුමීටත් අපි ඔබ පවුටත් ආර්දනා කරනවා අසවල් වෙලාට එතකොට අර සියලු දෙනාම උත්සවයේ ප්‍රධාන අවධානයේ වශයෙන් ගන්න ප්‍රධානමුත්ත පැමිණෙන වෙලාව තමයි පුළුවන් නම් දැන් ප්‍රධානමුත්ත පැමිණෙන වෙලාවේ gedara piriyila අමුත්තන්ගේ නමුත් කවුරු හරි පණිඩක් කියනවා අන්න ප්‍රධානමත ගෙහිමියා මොකද කරන්නේ සියලු වැඩ බහා තබලා මිනිහා දුවගෙන යනවා තොරණ ගාඩ කියලා බුලත් අතක් දීලා බෙත්තපටියක් අප්පොලා එයා පාවාඩේ දිගේ යන ගහන ඇවිල්ලා වාඩි කරවලා padikකම තියලා වතුර ටිකක් දීලා එයාට කතා කරලා එහෙනම් මේක හැම ටිකක් ගන්න අපිට විනාඩි 5ක් කතා කරන්නයි කියලා අර ඒ ප්‍රධානමත ඉන්නේ 100ට 100ක් අවධානය එතනේ තියෙන්නේ අර අමුත්ත ගැන බලන්න යන්නේ නැහැ මේ වෙලාවේ බලන්න ගියොත් වෙන්නේ මොකද්ද මේ ප්‍රධානමත හැල්ලුවටපත් වෙනවනේ අනිත් එක අනික් කට්ටිය ඇවිල්ලා කිව්වනම් එහෙනම් උඹ අපිට එන්නේ කිව්වා දැන් මේ ප්‍රධාන මොත්තත් එක්ක විතරක් ඉන්නවා එහෙම හරියනවද කියලා කියන්නේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ මොකද ආර්ධනපත්යේ ලියලා තියෙන මේ ප්‍රධාන මොත්තයි කියන්නේ අන්නේ ඔය තමයි අවුරුදු ගානකට පෙර තමයි ප්‍රධාන මොත්තා ඉන්නේ ඒ වෙලාවේදී අනම්මනම් බල බල ඉන්න එපා ඒකට පෙළඹෙන්න ඉස්සරහට ගිහලා තොරණ ගාඩම ගිහලා බුලත් අතක් දීලා පීත්තපටිය කප්පවල පහඩ පිට ගෙන්නලා බත් අතුර දීලා මොක්කොම දීලා යා ගියාට පස්සේ ඉතින් ලොකු පැකට් එකක් දීලා යනවා හැබැයි යා ප්‍රධානමුත කියන්නේ ඒකයි. ගියාට පස්සේ අනික් අයට කියනවා අනේ සමා වෙන්න අපි දැන් කමු. ආන්නේ වගේ තමයි මූල කර්මස්ථානේ ගෙටේන වෙලාවේදී ඒක නොසලකා හිටියනම් සාප වෙනවා. සාමාන්‍ය අමුත්තේ තරහ වුණා වගේම නෙවෙයි ප්‍රධානමුත තරහ කරගත්තොත් එimhe උත්සවයෙන් වෙන්නේ අහේනියක්. ඒ නිසා මූල කර්මස්ථානේ එනකොට යා එනකන් ආර්ධනාව ඉඳලා බාහිර අරගෙන පිළි අරගෙන බලනද ඔය කියන කතා සම්පූර්ණ වෙනසලා අපේ ආකල්පයේ හරියනවා වරදින තේ තමයි සංසාරේ කියන්නේ. නමුත් හරියන අවස්ථාවල් කල්පයකට සැරයක් හරි එනවනම් ඒක ගැන විතරක්ම කතා කරන්න අනිතව ගැන කතා කරන්න මේපා. කතා කරන්න ගත්තොත් කාල කණිකමක් ගන්නවා. මානසිකත්වයේ පුස් කරනවා. එහෙම කතා කරන මිනිහෙකුට දැකලා මූණට කියන නොද්දකින් නොපතන් නොද්දෝමකින් කියන්නේ ඕන මේ ආලෙක් බය වෙන්න එපා. ඕනේ නෑ එහෙම උන් අපිට ඇති වෙන අපේ දුක් තියෙනවා. එහෙම හිතවිල්ලක් આવත් කියන්නේ මක වැවිලා බලලා එපා. මට ඊට වැඩිය හොඳයි මේ මේ නිකන් සතුටින් ඉන්න හම්බෙයි. ඒක මොන්නම හේතුවක් නිසාවත් එපා එහෙම කෙනෙක් එක්ක බයිරු බයිරු පාසනයක් කරන්න මේ අපේ තියෙන අවිද්‍යාව කියන්නේ ඒකට බයිරු පාසනක තියෙන කෑදරකම තමයි අවිද්‍යාව කියන්නේ. මේ නරක ගැන කී කිය ඉන්න පුදුම ආසාවක් තියෙනවා. හොඳ නැතුව නෙවෙයි. ඒක ඩොක්ක කරලා පෙන්නනවනේ අවුරුදු 10 සරකත් හොඳ එනවනම් ඒ ගැන විතරක් කතා කරමු. බලන්න පුළුවන් ඒකට ආශ්‍රය කරනකොට වචන දෙක කතා කරන බලත හැකි කොයි මිනිහද ආශ්‍රය කරන්න ඕනේ ඔය දෙපා කරන්න කියලා. මට සුද්දා කිව්වේ මම සුද්දෙක් එක්ක වැඩ කරේ. ඌ කිව්වා පත්‍රයක් අරන් කියවන්නේ ගෝ පළවෙනි හෙඩ්ලයින් එකේ ඉඳලා අන්තිමට යනකම් ඔක්කොම දොස් තමයි කතා කරන්නේ. ඌෙන් කවද්ද හොඳක් වෙන්නේ? ප්‍රවෘත්ති කරන බාණික රේඩියෝ එකේ කවදාක හොඳක් කියනවාද කියලා ඌ අහලා කවදද කාපු බත් කාලා බුදියන්න පුළුවන්. ටෙලිවිෂන් එක බලන්නේ කියලා කිව්වා තිඹිරි ගියේ ඇසි හරි කමන්න කුණු හරපැක් එළියට වෙන්නන්න පුළුවන් නම් ඒක තමයි පෙන්නලා ෆොටෝ ගහලා පෙන්නන්නේ. කවදාවත් බාහනා කරගෙන එකක් එහෙම පෙන්නන්න ගත්තොත් අපි ටෙලිවිෂන් එක වහනවා. මේ ජනමාධ්‍යෙන් කවදද අපි තැනකට ගෙන යන්නේ අපිට ජනමාධ්‍ය නැතුව ඉන්න පුළුවන් පුළුවන් ද බත් වේලා නොක හිටියත් නිවුස් අහන්න නැතුව ඉන්න පුළුවන් පත්‍රේ බලන්න නැතුව ඉන්න පුළුවන් ඉතින් කාටද මේ හම්බ කරලා ඕවර් ටයිම් කරලා හම්බ කරන මේ ගෙවන්නේ අපි අර පෙට්‍රල් හුච්චන දෙයට තමයි ඒ නිසා අපේ ලොකු සංසලියල් තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි මොකොටද ඔය කුණු හරපාපට හම්බ කරගත්ත දේවල් කාලා පැත්තකටලා ඉන්නවා මිස අපේ හිත කසඩයි ಗುಣ හොයන්නේ ඒ අර පරිණාමයේදී අපි හැදිලා තියෙන්නේ අනතුරට හැඩ ගැහිීමේ ක්‍රමය නිසා අපේ හිත අපේ හිතේ තියෙන ආරක්ෂකංශේ නිතරම නරක පැත්තවල අවධානය යොමු කරන්නේ. අපේ පරිණාමය හැදිලා තියෙන්නේ මොලේ ගොඩනගෙනකොට නරකට ප්‍රතිචාරය දක්වීම අදහසින්. නිසා හොඳ 1000ක් ආවත් අපිට ඒක ගාණක් නැහැ. නරක එකක් ආපු ගමන් අපි හිතනවා මේ ඔක්කොමත් හරි මේක බලන්න ඕනේ කියලා ප්‍රകൃතියෙන් අපි නරක තමයි නරකට ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි අපි පරිණාම වෙලා තියෙන්නේ. ඒ ගතිය අරින්න බෑ. ආරේ ගුරු නැහැරේ. ඒ නිසා බුදුජානක මේ ශද්ධාව කියලා ගුණයක් පෙන්ලා දීලා තියෙනවා. හොඳ පැත්ත බලන්න. ශ්‍රද්ධාව විදිහේ ශ්‍රද්ධාව කවදාකවත් නරකක් නැහැ. නරක පැත්ත ගැන කතා කරන්න ඒව බලන්නේ නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ කිව්වා ඉස්සල්ලාම අලවංගුවට වාංගු කරන්න මාව තියාගන්න බුදුන් කෙරේ සද්ධාව පිටව ගන්න අපි යන්නේ කුණු උනත් මරුණත් බුදුන් ගිය ගමනේ. කමන්නේ. වැරදුනත් කමක් නැහැ කියලා ඒ පාර හදාගත්තට සිදුවෙනවා අපි මේ පාරට වැටුණත් ඒ කියන්නේ මේ පාරේ ඇවිල්ලා හිටගත්තත් ඒක අපිට ලොකු උතුණක් ඒක අපිට ලොකු සතුටක් පශ්චාත්තාප වෙන්න කරුණු ඕන තරම් තියෙනවා. අද තියෙන විතර ජනමාධ්‍යයේ මනුස්ස මොනේ කුරුවල් කරන අද විතර මේ මිනිස්සු දාස භාවයටපත් වෙච්ච මනුස්ස ඉතිහාසයේ කවදාකවත් තිබුණේ අද සම්පූර්ණ රට රාජ්‍යවල් කරන්නේ ඔය වෙළඳ ව්‍යාපාර කරන්නේ මෝස්තර ක්‍රම උගන්වන්නේ සේරම ජනමාධ්‍යෙන් කවදාකවත් හොඳක් නැහැ. අද කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි අද කියන්නේ තොරතුරු තාක්ෂණ යුගයක අපි ඉන්නේ. අපිට මොන්නම්ම විදිහකින්වත් ගලවෙන්න බැරි විදිහට තොරතුරු තාක්ෂණ බූවල්ල වගේ අපි අල්ලලා ඉවරයි. ඉතින් අපිට පුරුදු වෙලා තියෙන්නම කුණු කතා කරන්න. වැරදි කතා කරන්න. ඒක නිසා මොනවත් එහෙම කතා නැතිකම හොඳයි කොයි කතාවටත් වැඩි. හිත මොනවාක්වත් දන්තෝ හිස්සනේ කියලා කියන්නේ දුක් නැහැ කියන එක. හිතට මොනම ආවත් දුකක් කියලා හිතාගන්න. ඒ නිසා අපි මන්දිස්තරමුණක් වශයෙන් ආනාපානෙ තියලා කියනවා අවුරුදු 10කට හරි කමන්නේ එක හුස්ම රැල්ලක් හුස්මත් එක බලනවා ඒක ගැන විතරක් කතා කරන එක විතරයි. ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන හරිය ලස්සන సౌందර්යයක්. මේ දුක ගැන තමයි කතා කරන්නේ. ඒක එක මොනසෙක් කියලා තියෙනවා. අනික්කා ගංගොල ඉචුංග කැරොල් කරනවා, භජන් නටනවා, ගොඩක් දේවල් ඒ ආගමකට කටයුතු කරනවා. නමුත් කෝවිලකට පන්සලකට ඔය තැන ගිහිල්ලා බලන්නේ කියලා කරන නයි, මිනිකට කටුයි, කුරුසයි, අඬා වැටිච්ච වුවයි, අමල තියෙන හරියක් තියෙන ඒව. පංගකට යන්නේ කියලා කියනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිස බුදුහාමුදුරෝ ඉස්සරහා ඉන්නවා දකින්නකොට බඩ පිරෙන්න උන්ද කතා කරන්නේ දුක්ඛ සත්‍ය ගැන තමයි. අරගොල්ලෝ දුක්ඛ සත්‍ය ගැන කතා කරන්නේ නැහැ ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මොනවද පෙන්වන්නේ කියලා ඉස්සරහට යනකොට හෙල්ල අරගෙන යක්කු අරගෙන ලේ පෙරාගෙන ඒ සෙල්ලන්ට කරන බුදුහාමර කෙලින්ම දුක්ඛ සත්‍ය කතා කරලා කියනවා මම උඹලට කියලා දෙන දුක්ඛ සත්‍ය අර දුක නැති කරන මාර්ගේ මෙච්චර ලස්සන නිර්මාණයක් මුළු ලෝකෙම නැහැ බුදුහාමුදුර විතර පිරිච්ච ගතිය මේ ඉඳගෙන hina වෙලා වඩා බලාගෙන ඉන්නේ. මේ නියම බුදුහාමුදුර නෙවෙයි. මේ බුදුහාමුදුර ඔහම චිත්‍රමවන්න බුණ එකක් නෙවෙයි. උන්වහන්සේ වෙන පණිවිඩය මෙච්චරයි ලෝකෙට. එනිසා අපි පොඩ්ඩක් බුද්ධ පුත්‍ර වෙන්න ඕනේ. පොඩ්ඩක් බුද්ධ දුහිතෘ වෙන්න ඕනේ. ඒ නරක පැටි කෙහෙල්ගෙඩිය කනකොට පොත් ඇරලා කන්න ඉගෙන ගන්න. නැත්තම් කියන්නේ කෙහෙල් කනවා කියලා. කෙහෙල් කනවා කියන්නේ මීහරක් කන එකම. ඌ ගෙඩියත් එක්ක කන්නේ පොත්තයි හේරම. අපි කනකොට gediye තියෙන්න බෑනේ පොත් අරින්න නැතුව පොත් තියෙන නිසා gediye රැකෙන්නේ හැබැයි කනකොට ඒ වෙලාවට පොත් ඇරලා මන්ද විතරක් කන ගැටි. නැත්තම් දූරියන් ගන්න ගියාම මොකද වෙන්නේ? නිදූරියන් කියලා තේරම කාගෙන කාගෙන යන්න පටන් අරගත්තොත් මේකේ තේරම සමවතත් නැංග මැංගුස් කන ගියාම මොකද වෙන්නේ? ඒ ලස්සන ක්‍රමයක් තියෙනවා කඩලා පොත් අයින් කරලා මන්දේ කාලේ ඇටේ විසි කරන්න. ඒගොල්ලෝ මේ සංසාරේ හරහා ගත්තොත් ඔක ජීන්නේ පොත්තේ තියෙන පැංගිරි ඇටේ තියෙන පැංගිරි gediye පිටින් කෑවොත් කෑවා තමයි. අරගෙන කණේකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ නැත්නම් මේ දිට්ඨිය අපි පෙරදක්ම කියලා කියන්නේ කවුරු මොන જાතියෙන් අඬහෝ ගෑවත් කවුරු මොන જાතියෙන් මේකේ තියෙන නරක පැත්ත බලන්න ගියත් උන්දලට නිග්‍රහ කරන්න එපා ඔය ඊට අරින්න මට දකින්න මගේ හීනේ කියලා ඒගොල්ලන්ට ඒ හීනේ දකින්න ඇරලා ටටා පිගිල්ලෙන්නම් කියලා බාපට වෙලා යනවනේ බාපා යන්නේ කියලා එන එකයි තියෙන්නේ වරදින් නැති බවට මං සාක්ෂි වෙන්න කොටුවේ යබැයි වරදින් නැ කොටුවේ කොටුවේ කියලා කියන්නේ හුඟ දෙනෙක් කැමති නෑ. ඒකට කොටු දෙනෙක් හුඟ දෙනෙක් උනනවා තියෙන මේ ඇලි ගලි වාසයනේ. ඇලි ගලි වාසෙත් එක මම කරන්න බෑ. හැබැයි මේක කරනවා කියලා ඇලි ගලි වාසය නොකරත් බෑ. මොකද 40ක් විතර ඔයගොල්ලත් එක්ක මම ඇලි ගලි වාසය කරනවා. මම කිසිම එහෙම කොන්ක්‍රීලකුත් නෑ. ඒ කාගවත් චරිතුරක් ඔළුවට ගන්නෙත් නෑ. මොකද හරි ගිය ටික විතරක් අරගෙන බලනවා. එතකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරලා ඉවර කරන්න බැරි තරම් හොඳ පැත්තක් තියෙනවා අපිට. බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා. ඇහ කන දිව නාසය ඔක්කොම අංග පුලාවක් සහිතව තියෙනවා. කල්යාණ මිත්‍රෝ ඉන්නවා. ධර්මයේ තියෙනවා. තව මොනවද ඉල්ලන්නේ? මේ ඔක්කොම තියලා හිතට ඕන ඕන තරම් කුණු දේවල් හිත හිත හිත ඉන්න බුණා. ඒ නිසා ඒ හිත ප්‍රතික්ෂේපම කරලා දාලා නිතර බුදුන් ගැන කල්පනා කරන මනුස්සකම ගැන කල්පනා කරන අනේ මට අතපය හතර තියෙනවනේ. එතකොට අපි හම්බෙච්ච යථා ගැන කල්පනා කරනවා මිසක නැති වෙච්ච හින්දුව ගැන අඬන්නේ. මේක මේ මන් දන්නේ මම මේ වගේ කියන බැනුම් අහන මේක ගෑනු ගතියක් කියලා මං කියේ. මේ අඩුපාඩුකම් කිය කිය චර්චුරු ගානක ලොකු දහිරියක් කරගෙන තියෙනවා. ඒක මේ මාතෘත්වයට සම්බන්ධ කරන හදනවා පිස්සු. විහාරමාදේවි කියන්නේ ඕකේ අනිත් පැත්ත. විහාරමාදේවි අරගෙන ගියා මේ මොකද්ද මේ මේ මම කියනකොට කතාව කියනවා ඒ යුද පිටි හතර තියෙන කුටි 10 10 පළවෙනි එකේ විහාරමාදේවි හදලා තියෙන ප්‍රතිබිම්බේ. දකින්නකොට ආ මොකොත් නැහැ දරුවෙකුට දෙන්න ඕනේ සම්පූර්ණ ධෛර්යය දුන්නේ කාවන්තිස්ස රජුරවන්ට ගෑනු රෙදි ඇරියේ යමන කුමාරයා. විහරමාදේවිට කිව්වේ දකුණෙන් මහා මුද උතුරෙන් හැඩි දෙමළ මම කොහොමද අත් දෙක දිගාර ඉන්නේ කියනකොට ඔළුව අත ගාලා එපා පුතා එහෙම හිතන්න කියලා දුන්නේ ධෛර්යය කඩන්න ආය මොකක්වත් නැහැ නිකන් මේ පොඩි ජන්මක් නෙවෙයි. ආනේ මේක ඇති කරගන්න. නැත්තුව චරිචුරු ගන්න ගත්තොත් කවදාකවත් ගොඩේ ගන්න. එන්න හවියක් එන්න චරිචුරු ගන්න කට්ටියමයි එතකොට. හිතවිලි වශයෙන් හෝ වස්තු භෝග වශයෙන් හෝ දූදරුවම් වශයෙන් හෝ යාළුව වශයෙන් එන්නෙම චරිචුරුමයි. අල්ලු ගසදාලා නැගිටලා මම බුද්ධ පුත්‍රයෙක් මම බුද්ධ දුවිත්‍රකාවක් මට බුදුහාමුදුරු ලයිසන් එක දීලා තියෙනවා hina වෙලා වැඩ කරන්න. අපි බුදුහාමුදුරන්ගේ සුගත ගුණය අනුමත කරනවා. hina වෙවි ගිය ගමනක්. සුන්දර ගමනක් ගමන් කර සාස්ෘණ වහන්සේ නමක් අපට ඉන්නේ.